ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආම බන්තේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි අජ්ජ පමාදත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත ආම බන්තේ समन्था चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्गमुखदम् धम्मस्सवन कालो अयं भदन्था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 යන්න නමස්කාර වේවා බුදුරුවනත සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම්ම නැත සමදා මම දම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනත සමදා මම සංඝ සරණ යමි නමස්කාර වේවා දෙවනුත් තෙවනුත් මම තිසරණ සරණ යමි යමෙක් ලෝවේ සුවපත් නම් ඒහැම බුදු හිමේ සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් නම් ඒහම සදහම් සරණ ගියෝ යමෙක් දොවේ සුවපත් නම් ඒහම මහා සංඝ සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් නම් ඒහම විසරණ සරණ ගියෝ යමෙක් වනාහි දුක් නැසෝ නම් ඒහැම බුදු හිමි සරණ ගියෝ යමෙක් වනාහි දුක් නැසුණා ඒහැම සදහම් සරණ ගියෝ යමෙක් වනා නාහි දුක් නැසුනම් ඒ හැම මහා සංඝ සරණ ගියෝ යමෙක් වනාහි දුක් නැසුනම් ඒහම තිසරණ සරණ ගියෝ සෞසත බුදු හිමි සරණ ගොසින් සෑම දුකින් මිදේ සුවපත් වෙත්වා සෞසත සදහං සරණ ගෝතින් සෑම දුකෙන් මිදී සුවපත් වෙත්වා සෞසත මහා සංඝ සරණ ගෝසින් සෑම සුඛින් මිදී සුවපත් වෙත්වා සෞසත තිසරණ සරණ උසින් සම දුකෙන් මිදී සුවපත් වෙත්වා සාදු සාදු සාදු නභාජේ පාපකේ මිත්තේ නභාජේ පුරිසාධමේ භජේත මිත්තේ කල්යානේ භජේත පුරිසුත්තේ නමස්තමේ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ඉන්මතුනි අද කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ ආශ්‍රය පිළිබඳවයි බොහොම පිරිස් අද වෙනදටත් වඩා තින්කාමට පැමිණිලා ඉන්න බව පේනවා ඒ අය අතර තරුණ පිරිස බොහොමයි. අද මේ අනුශාසනයේ වෙන් කරන්නේ වැඩිපුර තරුණ පිළ වෙනුවෙන්. තරුණ වයසේ පිරිමි නොපිරිමි කාටත් මේ අනුශාසනාවෙන් ගන්ට යමක් තිබෙනවා නම් එය Tamange ලෙහි දරාගෙන හිතේ තැන්පත් කරගෙන කල්ගවන හැටියට කරුණා මෛත්‍රියෙන් මතක් කරන්ට කැමතියි. ඉන්වතුනි හොඳ අය ආශ්‍රය කරන්ට ඕන. පාප මිත්‍රයින්ගේ ආශ්‍රය, ගතිගුණ වලින් පහත් ඇත්තන්ගේ ආශ්‍රය සුදුසු නෑ. කල්යාණ මිත්‍ර සත්පුරුෂ සේවනේ හොඳයි. ಗುಣධමෙන් උසස් උත්තම අදහස් ඇති ඇත්තන්ගේ ආශ්‍රය සැනසීමට හේතුවක්. මෙතන ආශ්‍රය ගැනනේ තනියම ලෝකේ කෙනෙකුට ජීවත් වෙන්න ලිහිසි නෑ. තනිකම අමාරු දෙයක් තමයි. තනිකමට හිත පුරුදු කරගත්තොත් එයිට වඩා ලොකු මිහිරක් වෙන ඇත්තෙත් නෑ. එම නිසා එතනට එනකං බුදකලා සාන්ත සැනසිලිදායක ජීවිතයට පත්වෙනකං ආස්තේත හිත මිතුරෙක් ඕනෑ. ආශ්‍රය කල්පනාවෙන් කටයුතු දෙයක්. එය නුවනින් පරිහරණය කටයුතුයි. එක දවසකින් කෙනෙක් කෙනෙකුට අනුනන්න බෑ. දෙදොහකින් බෑ. මාසෙකින් අවුරුද්දකිනුත් ලේසි නෑ. අවුරුදු 10ක් 20ක් 50ක් 60ක් ගියත් කෙනෙක් අඳුරන්න අමාරුයි. ජීවිතාන්තයේත් ආශ්‍රය කළත් අඳුනන්න බැරි ගැති මිනිසුන් තුල එමටයි. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඇසුරු තියෙන්න ඕනේ. පෙර සංසාරයේ ඉඳලා කවුරුත් අරගෙන එන ටිකක් තියෙනවා. ඒවා මහ පොළොව යට මණික් වගේ. මරකත පසින්ගල් වෛදූර්ය ආදී වටිනා මණික් කැට මහ පොළොවේ පතල් කනලා දෝනා ගිහින් හොයාගන්නේ. මේ මනුෂ්‍ය සංසාරේ සංසාරේ ඉඳලා ගෙනාපු වටින ගුණ එව්වා සත්පුරුෂ කල්යාණ මිත්‍ර සේවනයෙන් මිනිස් හිත අතරින් මතු කරලා ගන්ත ඕනේ. බෝධනා ආශ්‍රේ නිසා සසරින් ගෙනාපු ඥාන ධන ගුණ දියුණු කර ගන්නවා. සමහරු සසරෙන් ගෙන ආපු ඥාන ගුණ ධන පිරිහලා ගන්න. ඒ පාප මිත්‍ර සේවනේ හොඳ අයගේ ආශ්‍රයෙන් ගෙන ආපු ගුණ ටික වැඩෙනවා. Tamanta වඩා ගුණ දහමින් අඩුපාඩු ඇති කෙනෙක්ගේ ආශ්‍රය කල්පනාවෙන් කටයුතු දෙයක් තියෙන ගුණ ටික පිරිහෙන්න ඉඩ නොදී සමාහා සමානවම ಗುಣදහම් ඇතෙයි කියලා පිළිගැනීමක් ඇති ඇත්තෝ අතරින් කරන ආශ්‍රය තමනුත් ඇසුරට පත්වන ඇත්තනුත් තව තවත් අපි සෑහෙන මට්ටමකට යා යුතුයි නේද කියන හැඟීමෙන් ගෙන යා යුතු දෙයක් ಗುಣ නුවණ දියුණු කර ගැනීම වශයෙන් නිබඳවම සමන්ත වඩා ආශ්‍රයෙන් ගුණ යහපත්කමෙන් පැවැත්මේ හොඳකමින් ආචාරශීලී සාදු සමාජ ප්‍රතිපත්ති වලින් හොඳනම් ඒ ඇත්තන්ගේ ආශ්‍රය තමන්ටත් හොඳයි අනුන්ටත් හොඳයි මෙලොවටත් හොඳයි පරලොවටත් හොඳයි පින්වතුනි ලෞතර ශාන්තිනායක බුදු අමාමෑණියන් වහන්සේ මුළු ලෝකයේම වැඩ සිටියා වූ පරම උත්තම සත්පුරුෂයාණන් වහන්සේයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලා ආනන්ද හාමුදුරුවන් අහපු ප්‍රශ්නයකට ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම රැඳී තිබෙන්නේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයා නිසා නෙවෙද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම කියන්න දෙපා ආනන්දේ එහෙම කියන්න දෙපා භාගයක් නෙමේ මුළුමහත් සම්මා සම්බුද්ධ ශාසනයම රැඳී තිබෙන්නේ පරම සත්පුරුෂ කල්යාණ මිත්‍රයා නිසයි කියලා. ඊට වඩා හොඳ නිදර්ශනයක් බණ පොතෙන් ලැබෙන ඒ උදව්ව හැර වෙන ලෝකෙන් හොයන්න ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ යමක් ඉගැන්වුවා නම් ඒ පාරේ අපි ගමන් කරනවා නම් අපිට වරදින්න හේතුවක් නැහැ. අපි හොඳ නම් හොඳ ගුණධර්ම තියෙනවා නම් ඒ ගුණධර්ම වල විශ්වාසය ඇතුව ගමන් ගන්නකොට සත්පුරුෂයෝ හොයන්න අමාරු නැහැ. ලෝකයේ මිනිසුන්ගේ චරිත ගති විවිධයි. අපි ඒක තේරුම් ගන්නට ඕන ජන සමාජයේත් බහිනකොටම සමහර වෙලාවල් වලට කෙනෙක් හිතන්නට පුළුවන් හෝ අපට ගැලපෙන්නේ නැහැ නෙවෙයි ආශ්‍රේත. ඒ තැනැත්තා එක්ක පිරිමහන්න බෑ. ටික කාලයක් එකට ඇසුරු කළොත් විශාල කරදර විපත්ති ගොඩකට පැටලෙන්නත් පුළුවන්. ඒ නිසා දැක්කොත් නොදැක්කා වගේ අනේක කතා කළොත් නැහුණා වගේ අනේක බේරිලා ඉන්න එක තමයි තිබෙන්නේ කියලා සමහරු කියනවා. සමහර උදවිය සමන්ත නොගැලපුනහම අමනාප වෙලා පැත්තකට වෙන්න බලනවා. වෛර හදාගෙන අයින් වෙන්න හොඳ නැහැ. හොඳ තැනැත්තා මොනියම් හේතුවකින් මුලාවෙන් හරි අමනාපයක් වුණත් විපත්තිය නැහැ. අසත්පුරුෂයා යහලුකමෙන් හිටියත් කොයි මොහොතද කියලා කියන්න දන්නේ නැහැ. ඒක නිසා කරන්න තියෙන එකම දේ මේකයි. ලෝකයේ නානාවිද විසම ගතිපවතුම් තියෙනවා. එව්වා පුජ්‍යල දෝෂ නෙමෙයි මේ හිත්වල ඇති. අපි පරිසම්බෙන්ද නම් කරන්න තියෙන්නේ මේකයි. වහිනකොට ආහස වැහෙන්න කුඩයක් හදාගන්න නෙමේ Taman නොතමේ ඉන්න කුඩයක් හදා ගැනීම. ලෝකයේ විවිධ අදහස් තියෙනවා. Taman ලෝකෙට සත්පුරුෂයෙක් වුණොත් හොඳා. Taman ලෝකෙටම සත්පුරුෂයෙක් වුණොත් මුළු ලෝකයටම තමා ඇතුල් වුණා වෙනවා. එකිනෙකාගෙන් බේරී නිදහස්ව යාමට ගන්නා මහන්සිය අතරත මෛත්‍රී හිතක් තැන්පත් කරගෙන සත්පුරුෂ ගුණධර්ම වලින් Tamanගේ ජීවිතය ලස්සන කරගෙන Taman ලෝකයේට සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. මේ මිනිස් හිතක බලපාන අභ්‍යන්තර වේගය පුදුම විදිහට විහිදලා යනවා. බුදු සුවඳ විහිදෙන බුදු හිතේ බලය 2500 වසර ගානක් ඉක්ුත් වෙලත් අද ජීවමාන නේද? ඒ බුදු හිතේ මෛත්‍රී බලවේගය දෙවියන් සහිත ලෝකයා අතර පැතුරුණානේ. ඒ බුදු හිතේ බලමහිමේ නිසා අද සදිව්‍ය ලෝකවල දෙවියන් සැනසille බුදු ගුණේ අම මිහිර ලබනවනේ. දිව්‍ය බ්‍රහ්මාදීන් ලබන සැනසීමත් බුදු හිතේ බුදු සුවඳනේ. මෛත්‍රී හිත සත්පුරුෂ ගුණ සංසානයක මහිමය ලෝකයේ සරණමය කලාලයක්සේ අදත් පැතිරිලා එම නිසා අපි හොඳ හිතක් හදාගෙන ලෝකෙටම සත්පුරුෂයෝ වෙමු පින්මුතුනි හොඳ හිතක් හදාගන්න අමාරු නෑ කරදර සහිත ලෝකයේ හොඳ හිත මතු කරගන්න ඕනේ හදවතින් නෙළුමක් පිබිදෙනවා වගේ කරුණාව මෛත්‍රිය මෙතන තියෙනවා මෙතන ඉන්න ඇත්තන්ගේ ජීවිතවලටත් ජීවිතේ හරහා එන කරදර එමටයි ඔය කරදර අතරින් යමක් හොයාගෙන නේද මේ යන්නේ ඒ හොයාගෙන එන හොයාගෙන යන දේ මිනිස්යාට ප්‍රයෝජනයිනේ පින්වතුන්ලා ජීවිත තුල රෝපණය කරගන්නා මේ වටිනා මෛත්‍රී කරුණාදී ගුණ තමන්ගේ ජීවිතයට බෙහෙතක් වෙනවා. ඖෂධයක් වෙනවා. එයින් තමන්ගේ මානසික රෝග නිවාරණය වෙනවා වගේ මේ ලෝකෙටම සෙත් පතනකොට ලෝකයාට ඒ ටික වදිනවා එකතු වෙනවා ආකර්ෂණ බලවේගයක් වෙනවා වශියක් වෙනවා මිනිස් හිතක බලය මහ පුදුමයි මෙහාට එන ඇත්තෝ අතරත කාගේ ජීවිත තුලත් උදුන් ලෝකයේ අපි සියලු දෙනාගේම ජීවිතවල පිරිසිදු කරගත යුතු නානාවිධ ධර්මතා තිබෙන නොඑක් විදිහේ ධර්මතා තිබෙනවා. ඒ හැමදේම අතරින් සද්ධාව මතුවෙනකොට මිනිසිතේ බලපාන ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ආදී පහත් ලාමක ධර්ම යට වෙනවා. ඒ වෙනුවට මෛත්‍රිය කරුණාව අනුකම්පාව ආදී සංකල්ප මතුවෙනවා. ඒක මේ පිරිහීගෙන යන ලෝකයට කොච්චර පිහිටක්ද? ජන සමාජයට අහලද පහලට අසල්වාසී සියලු දෙනාට මොනතරම් සැනසීමක්ද? ඒ නිසා පැමිණෙන සියලු දෙනා ලෝකෙට සත්පුරුෂයෝ වෙන්න, කල්යාණ මිත්‍රයෝ වෙන්න, බුදුගුණ මෙත්පුල් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ಗುಣ කියවෙන වචන මෙත් භාවුන් මුත්සිත මෛත්‍රියෙන් පිරිච්ච වචන නොවේවා කෙනෙක් යුදු අරවැඩමුත් පියෝමා ලෝකයාගේ හිත සුවේලවන ලෝකයා සුවපත් කරන හිතවිලි හිතේ ගොනු කර ගැනීම අවශ්‍යයි බුදු ගුණ එකතු වුණ වචන මමා තුලින් කියවේවා. මෛත්‍රියෙන් පිරිච්ච හිතවිලි මගේ හිත තුල පහළ වේවා. අනුන් සුවපත් කිරීමට කරන යහපත් වැඩ කටයුතු මා අතරින් සිද්ධ වේවා. හොඳ සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්නේ සඳුන් වෙනෙන් එන සුළඟක් වගේ. සමන් වෙනෙන් එන සුළඟක් වගේ. සඳරැස් දහරින් එන සොමිගුණයක් වගේ. සෞම්‍ය ගුණයක් වගේ. netin මුළු ලෝකෙතම අම්මා කෙනෙක් වගේ හිතනද මෛත්‍රීවන්ත හිතක් පහළ කරගත්තොත් ඒ මෛත්‍රී වේගයට ලෝකෙ කවුද අහු නොවෙන්නේ? අනේ මොනතරම් වාසනාවන්ත හිතක්ද? ඒ හිත ඇතුළේ මුළු ලෝකෙම ඇතුල් වෙලානේ. ඒ හිතෙන් සුළු මොහොතක් හරි ජීවත් වෙනකොට මුළු ජීවිතේම මේ පැත්තට නැඹුරු වෙලාන හිත වශයෙන් මලක සුවඳ නැහැයට ගන්න සුළු වෙලාවක් නමුත් අපි මෛත්‍රී විහාරීව ලෝකයට සත්පුරුෂ ධර්මයක් පතුරනවා නම් ඒ බලවේගයේත් ඒ ආධ්‍යාත්මික බලවේගයේත් මේ ලෝකේ කවුරු කවුරුත් නෑකම් කියනවානේ හිතවන්තයෝ වෙනවානේ එකමුතු වෙනවනේ සාන්ති පෙරහැරක් වෙනවනේ. එතකොට අපි ඔක්කොම ලෝකෙට සත්පුරුෂය වෙනවා. වැරදි අඩුපාඩු ඇති ඇත්තෝ ජන සමාජයේ මතයි. මේක සංසාර ස්වභාවය. වරද ප්‍රතග්ජන ගතිය වරද සමාව දී යුතු දෙයක් වරද දෙලොවටම අනර්ථයේ පිණිස පවතින දෙයක් වරද හදාගත යුතු දෙයක් සංවරයෙහි පිහිටා එතන ඉඳලා කොච්චර වටිනවද බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ නානාවිද කරදර කරච්චල් ප්‍රශ්නවලට මැදි වෙච්ච ඇත්තෝ ඒ අසහනකාරී පැවතුම් හිතේ තැන්පත් කර ගැනීම නිසා ජන සමාජයට එපා වුණා. එහෙම උදවිය බුදුරජාණන් වහන්සේ හමුවන්ට පැමිණියා. ඒ එනකොටත් කල්පනාව හොඳින් තිබුණේ නැහැ. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ඒ වෙලාවට නමුත් ඇවිස්සිච්ච හිත් මුණ ගැහුණා. අවුල් කරදර කම්කටොළු 11 ගිනි දැල් වලින් පිරිච්ඡාය ආවා. ඒවා සංසාරයේ මොනතරම් ප්‍රමාණයකට අඩු කරගෙන ආවද කියන එක පෙනුනේ බුදු ඇහැට පමණයි. නමුත් අර කරදර සහිත ලෝකයෙන් පෙර සසර පින් බලයට යොමු කරෝපු ජීවිත බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණාම බුදුබණ අහලා ඒ වෙලාවේ තම තමන්ගේ චිත්ත සංසාන තුලින් සුදුසියුමක් නැගීගෙන එනවා වගේ හිරුරැසින් ආලෝකමත් වෙන ගන්ධ පුෂ්පයක් මතුවලා එනවා වගේ අර ඔක්කොම කෙලෙස් බොරගති අයින් වෙලා ලෝතුරා ශාන්තිනායක බුදු අමාමෑණියන් වහන්සේගේ ධර්ම වේගයෙන් ධර්ම වශයෙන් ධර්ම ශක්තියෙන් ඒ ජීවිත සැනසුණානේ අහක බැලුවනම් ඒ අත්තන්ට කෝ සැනසීම ඉස්සරහට එනකොට කෙනෙකුට කියන්න පුළුවන්ද මේ ඇත්තා මේ සහනේ ලබන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දැක්කනේ අයින් කරන්න කෙනෙක් ලෝකේ නැහැ හදාගන්න පුළුවන් පාරමී බලයේ ශක්තිය තමයි හැදෙන්න පුළුවන් නැත්තන්ට ජීවිතයෙන් වැඩගන්න හිට්ටුවෙන් වගේ උදව් කළා ඒ තරමට පාරමී ශක්තියක් දියුණු නැති ඇත්තන්ට අනේ මේ ඇත්තෝ කවදා හරි මේ ලෝකයේ සැනසීම ලබා ගනී කියන අදහස මුල් කරගෙන එතෙක් කල් කොහාට හරි වෙලා සැනසille ජීවත් වීමද සුගතියට යන පාර පෙන්වන්නේ සසරෙන් නිදහස් කරන්න පුළුවන් ඇත්තන්ට ඒ මඟ පෙන්නවා. එහෙමවත් පිනක් භාග්‍යයක් නොතිබිච්ච ඇත්තන්ට අනුකම්පාවෙන් කොච්චර පිහිට වුණාද? එහෙම කරුණා ශාසනයක් නේද අපට ලැබුණේ. මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න කාටත් ශාසනික ආරංචිය පණිවුඩයේ ලෝකෙට දෙන ධර්මයට ඇහුම්කන් දෙන කාටත් තමන්ගේ හිත්වල අඩුපාඩු අයින් කරගෙන අඩුපාඩු ඇති ඇත්තන්ගේ ජීවිත කෙරෙහි කරුණාවෙන් බලලා ඒ ඇත්තු හැඩගස්සන්ට ඕන හැඩගස්සන්ට පුළුවන්. ඒ නිසා ආශ්‍රයට නොගැලපුණයි කියලා අපතේ ඇවිය යුතු දෙයක් සේකොන් කරන්ට එපා. හොඳ යහළුවෝ නොමගට ගිය ඇත්තෝ යහමගට ගන්න. තේලි හැදිලා ගන්න. පිරිස එක්කාසු කරගෙන ගන්න. දැන් බලන්න හිත්වල වෙනසක් තියෙනව නේද? වෙනදා මෙහෙමද? වෙනදා කොච්චර කලබල තිබුණාද? තැනකට ඇවිදින් සංසුන්ව පැත්තකට වල වාඩි වෙලා බණ අහන්න තරමට පිරිසට පුරුද්ද තිබුණාද? ගොවි ජනපද කෘෂි කර්මාන්තයෙන් ජීවත් වෙන එදා වේල හරි හම්බු කරගන්න මව්පියවරු බාල තරුණ මහලු කොයි කවුරුත් මුලදි මෙහාට ආවහම පිළිපැදපු හැටි මතක නේද? අද ඇයි මේ සංසුන්කම? ඇයි මේ තන්පත් බව? කොහොමද මේ සංවරය ඇති උනේ? අද මේ බණ අහනකොට ධර්ම විවරණයක නේද දෙන්නේ? දැන් හිත ඇතුළ බලනවනේ. කලින් මොනවද අපි කළේ කියලා සමහරුන්ට හිතෙනවනේ. මීට කලින් සිද්ධ වෙච්ච බොහෝ දේවල් ගැන දැන් කොච්චර පශ්චාත්තාප වෙනවද? අතීතය ගැන ශෝක කරන්න ඕනේ නැහැ. අපිට හැදෙන්න තව ඉඩ තියෙනවානේ. කී දෙනෙක් එහෙම කල්පනා කරනවද? අපිට මේ ලෞතුරා ශාසනයෙන් පිහිට ලබන්න පුළුවන් නෙවෙද කියලා. මේ ධර්මයේ ජීවමානයිනේ ඒක හිතට හදවතට ගුණ දහමට සමීපයි කියලා කල්පනා කරන අය කොච්චර මෙතන ඇද්ද? තමන්ගේ හිත දිහා තමන් බලන්න. සැරසිලි කැමති තරුණේ කන්නාඩියකින් මූණ බලලා මූණේ ලපකැලල් නැහැ කියලා සන්තෝෂ වෙනවා වගේ බණ පුතේ උපමාවක් අනුව තමන්ගේ චරිතයේ අඩුපාඩු බලන්න රාගේ වැඩිද තරහාමනාප වෙන ගැටි තියෙනවද මෝඩකමෙන් සිද්ධ වුණ සිද්ධ වෙන වැරදි තියෙනවද වැඩිපුර බලපාන්නේ මොන විදිහේ පාප චේතනාද ඒ ටික මම හරි ගස්ස ගන්නට අනුගමනය කරන්න ඕන ප්‍රතිපදා මාර්ගයේ කුමක්ද එක එක තරුණයෝ බලන්න. අපේ ඇතුළ කාටවත් පේන්නේ නැත් තනි තනිවනේ තම තමන්ගේ ඇතුළත තමන්ට පේන්නේ හදවතේ తত্ত্বය. එක එකනා තමන්ගේ ජීවිත දිහා බලනවා නම් කොච්චර හොඳද? පින්මුතුන්ලාගේ හිතට කිට්ටු වෙන්නේ මේ මහන්සි උනේ ධර්මයේ සමීප කර දෙන්න. තමන්ගේ හිත ඇතුළේ උපදවා ගන්න පුළුවන් දෙයක් ඒ. මේ මගෙන් සැනසීම තියනවා නම් වෙනදා කරච්චල් විදිහට හිත හිතා හිටපු ප්‍රශ්න අදේව ඉච්චර බර දෙන්නේ නැත්තම් පින්වතුනි හිතලා බලන්න ගිහි ගෙදරක අනේ මොන තරම් කරදරද කම් කටළු පොඩි බැඳගෙනනේ ප්‍රශ්න පිට ප්‍රශ්නනේ එතන ඊර්ෂියාව අමනාපය තරහ වේගවත්කම් ඒ හැමදේම තියෙනවනේ පුරුරුවන් ගුණ මෙනෙහි කරනකොට ඒ තුනුරුවන්ගේ ಗುಣ බලයේ තිබෙන ඒ සත්‍යමය බලවේගයට පලාතක වැඩි ප්‍රබුදු ගුණ කියනකොට එතෙන්ට එකතු වෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදී ඉදා කිඹුල්ලත් දේශයේ වැඩ සිටිය රාජකුමාර සම්පත් මැද ජීවත් වෙච්ච සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ගිහිසපායින් කරලා රජසපායින් කරලා හය වසරක් දුෂ්කර ක්‍රියා කරලා ලෝතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා ගම්දිව් තලේ ගම් නියම් ගම් සැරිසරමින් වඩිනවයි කියන ආරංචිය දැනගෙන එදා දඹදිව් තලේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත අප්‍රමාණ ජන කොටසක් ගමකට පලාතකට කිඹුල්වත් දේශේත මේ ඇති පලාස් තුළට දඹදිව එකතු වෙනකොට බුදු ආශ්‍රිය බලන්ත එදත් එහෙමනම් අද මේ විදිහේ 2500 වසර ගානක් ගෙවිලා බුද්ධ රූපයක් ළඟින් තියාගෙන කුනුරුවන්ගේ ಗುಣ කියාගෙන යනකොට මේ තරම් පිරිසක් ඇවිදilla ඒ සැනසීම ලබනවා නම් ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී මොන විදිහේ සංසිඳීමක් ලබා ගන්නටද කියලා කල්පනා වෙනවා. ඉතින් මේ ආරංචිය මතක් වෙනවා නේද මේන ගමනේදී. සැනසීමටපත් වෙච්ච පෙරහැරට නේද අපි එකතු වෙවි යන්නේ. අපේ හිතවල තියෙන ආසහනකාරී දේවල් අයින් කරගන්නකොට අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාරට කිට්ටු වෙනවා. හිතවල වේදනා අඩු වෙනවා හිත සැනසෙනවා මොන දෙයකින් මේ සැනසීම ලැබුණදොයි කියලා කියන්න බැරි තරමට හිතේ ප්‍රබෝධයක් එනවා ඒ සද්ධාවත් එක්කම නුවණ දියුණු වෙනවා සද්ධාවයි නුවණයි වැඩිගෙන යනකොට පාරමී කුසල් වල ශක්තිය මෝර මෝරා මතුවෙනවා අංකුරයක් හට ගන්නවා වගේ කවදා හරි මේ සහනේ නේද මේ ටික ටික ටික දියුණු වෙලා මේ ගිහි සමාජයේ තියෙන කම්කටොළු සාගත තත්ත්වේ ජයගන්න තරමට ආත්ම ශක්තියක් ලැබිලා බණ පොතට තව තවත් කිත්තු වෙලා මා වගේ සංසාරයේ දුක් විඳපු අනන්ත අප්‍රමාණ අසංඛේය ගණන් සත්වයින්ට බුදුදහම නිසා සැනසෙල්ලක් ලැබුණ නෙවෙද ඒ සැනසීමට ඒ සැනසීම ලබන්ට මමත් උත්සාහ ගන්නවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ගමන් කරමින් මට දේ සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු ඉතින් හොඳ යහළුවෝ හොඳ මිත්‍රයෝ ඔන්න ඔය වාගේ තමන්ගේ හිත සනසාගෙන ඒ සැනසීම යහළුවන්ට බෙදලා දෙන්න. ගමක් ගමක් පාසා බෙදලා දෙන්න. හිතේ ඉස්සෙල්ලා දියුණු කරගන්න ඕනේ. හිතක් හිතක් පාසා ඉවසිලි වේවා. ගයක් ගයක් පාසා සැනසිලි වේවා. ගමක් ගමක් පාසා සමගිය වේවා රටක් රටක් පාසා සුවසෙත වේවා මේවා හිතෙන් මුළු ලෝකෙටම එකතු කරලා දෙන්න ඕන අනේ මේක අමාරු නෑ මේ මිනිස් ලෝකේ පය පොළවේ ගහලා ජීවත් වෙන්න අපට කොච්චර පිනක් තියෙන්න ඕනද සියලු දෙනාට කාලා බීලා ඇඳලා පළඳලා කලක් ජීවත් වෙලා මැරිලා යන්නේක නෙමෙයි මනුස්සකම ඊට වඩා ලොකු දෙයක් ජීවිතයෙන් කෙරෙන්න ඕන. අපි උපන් ලෝකයේ බොහෝ දෙනා කෙරෙහි අපටත් ලෝකයටත් තියෙන අසරණ කමින් මිදෙන්න එක එක්කෙනා එක එක්කෙනාට පිහිට වෙන්න ඕන ශක්තිය විවිධයි. ඒක සංසාරගෙන ආපු පින් බලයේ උඩ. ඒ ශක්තිය පටු කරගන්න හොඳ නැහැ. ඒ ශක්තිය පුජ්‍යලික කරගන්න හොඳ නැහැ. එතකොට වටිනාකම බාල වෙනවා, අගේ පුංචි වෙනවා. ඒ ශක්තිය දිගන්තයට විහිදුවන්න ඕන ලෝකෙට ඇතුල් කරන්න ඕන මුළු මහත් තුන් ලෝතලයට ආශිර්වාදේ බෙදලා දෙන්න ඕන අන්න එතකොට තමයි පින්වතුනි Tamanගේ ජීවිතයෙන් සිරිමහින සේවයක් සිද්ධ වෙන එක තැන ඉඳගෙන කරන්න පුළුවන් මිනිස් හිතේ මහ පුදුම බලයක් නෙව බුදු ගුණය හිතේ ධාවරුක තහවුරු කරගෙන ධාරණය කරගෙන මෛත්‍රී හිතත් ඒත ඈඳාගෙන එකතු කරගෙන ඇයි මෛත්‍රියෙන් මයි බුදු ගුණය කරුණාවෙන් දුක දැක්කා නුවණින් ලෝකෙට පිහිට වුණා මෛත්‍රී පින්ඩයක් බඳු බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරමින් සම්බුදු සරණින් සුවපත් වේවා ලෝකෙටම ඇතුල් වෙනවානේ සම්බුදු සරණින් සුවපත් වේවා කියනකොට අහු නොවෙන්න තැනක් නැහැ සම්බුදු ගුණය සීමා කරන්න බෑ අනන්ත ආකාශයේ වගේ මෛත්‍රී බලයක් අසීමිතයි. මේ නිතර භාවිත කරනකොට හිතේ උපදිනවා. එයින් ලෝකයා ප්‍රයෝජන ගන්න බව Tamanට වැටහෙනවා. Taman පොදු වස්තුවක් බවට පත් වෙනවා. පොදු අදහසින් ජීවත් වෙනකොට සන්තෝෂයෙන් ප්‍රියමනාප මෛත්‍රී සාගත මුහුණෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මෛත්‍රියෙන් පිරුණු වචන කතා කරන්න හිතෙනවා. අපේ පින්මුතුන් එහෙම හිතන් මේ කියන්නේ මේකයි. ඔය වාහනවල 60 70 සමහර විට ඊටත් වැඩි පිරිස් එනවා මේ පින්කම් පොලට. ඒ වාහනයක් ඇතුලේදී සියලු දෙනා එන්නේ මොන තරම් සහෝදරත්වයකින්ද? එක අම්මා තාත්තගේ දරු පිරිස් වගේ. ඔක්කොම එන්නේ ඒක අරමුණක් ඔස්සේ ගමක පලාතක වීදි හැම තැනම හැම ගමකම හැම පලාතක ගම්මානවල්වර අතුපාරවල් පින්කම් පොලට ඇදිලා වගේ ඒන ගමන කොච්චර වටිනවද හැමෝම හිත ප්‍රබෝධ කරගන්න දෙනවා ඇවිදින් හිතට යමක් එකතු කරගෙන සන්තෝෂෙන් යනවා ගියා මේ ගැන හිතන් නොමගට යන්න එපා පහත් ලාමක අදහස් ඉස්සර තිබුණා නම් තනි තනිව කල්පනා කරලා එන ගමනේ වටිනකම ගැන සලකලා අයින් කරන්න ඕනේ එක එක තැන්වල හන්දියක් හන්දියක් ගානේ අපේ තරුණයෝ අත්වල බැඳගෙන peeli හැදිලා ගොහින් කාලේ නාස්ති කරන්ත එපා. නොකල්හි වීති සංචාරය විපතට දුකට හේතුවක්. ජන සමාජයේ පිළිකුලට අප්‍රසාදයට හේතුවක් වෙනවා. මේ පලාතේ බාහු බලයෙන් කරන්න ඕන තරම් බඩ තියෙනවා පොළොව හොඳයි රත්තරම් පොළොවක් වගේ. ඕන කරන්නේ උත්සාහයෙන් මහන්සියෙන් යමක් සොයා සපයා ගන්න අතර ජීවිතයේ தત્ත්වයේ තේරුම් අරගෙන හිත ගැන කල්පනා කරලා ಗುಣධර්මයක් පුරා ගන්නට මහන්සි දැරීමයි. හම්බ කරන දේවල් නාස්ති කරන්න එපා අපේ පින් ඇති තරුණයෝ. අපේ සමහර තරුණයෝ කුඹුරු ගොවිතැනෙන් අස්වැන්නෙන් එක කන්නකට ගල් 7-8000 10 12000 ඊටත් වැඩි මුදලක් ශ්වාස පයාගන්න පිරිස් ඉන්නවා. පදනමක් නැහැ. පදනමක් නැති නිසා නාස්තිකාර දියදම් වැඩි. මේ ගැන හිතන්න. හම්බ කරන දේවල් වලින් බොහෝ දෙනා කරන්නේ බයිසිකලයක් අරගෙන ඒකේ නොයෙක් නොයෙක් දේවල් ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකක් ගන්න බටික් සරවුන්ඩ් සෙට් ගන්න පුළුවන් තරම් ඒ අතේ මිටේ තියෙන මිල මුදල ඉතුරු වෙනකන් විසිතුරු භාණ්ඩ වලට මුදල් වැය කරනවා මාස කිහිපයක් යනකොට අත මිට මිල මුදල හිඟ වුණාම ගතුබඩු බාහිර ආදී පවා සමහර විට තමා අතරින් වෙනස් කෙනෙක් අතටපත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නෙමෙයි ඥානවන්ත තරුණයෝ යමක් හම්බු කරගෙන ඒවා ඉතුරු කරනවා. අනාගතයට ඉතුරු කරනවා. පිනක් දහමක් සඳහා ඉතුරු කරනවා. ජීවත් වෙන්න ඒ වගේම තමන්ගේ ආගම ධර්මයේ වෙනුවෙන් යමක් ඉතුරු කරනවා වෙන් කරනවා පූජා කරනවා ඒක තමයි යන සැරට ගෙනියන්නේ අපිට පරලොවක් තියෙනවා කවදාවත් අපි ඒක අමතක කරන්න හොඳ නැහැ හම්බ කරගත්තු දේවල් වලින් පිනක් දහමක් කරනකොට පරලොවට යන තැනට වැඩ සිද්ධ කරගන්න පුළුවන් එහෙම නැතුව මත්පැනට මිල මුදල් වැය කරන්න එපා සුරාවට සූදුවට නොමගට ගිය යම් යම් දේවල් වලට ජීවිතේ කැප කරන්න එපා වැය කරන්න එපා මේ සංසාරයේ බොහෝම දීර්ඝයි අධධානයේ මායිමක් නොපෙනෙන ගමන වරදවා මේ මග ගමන් ගොහිල්ලා සසර දුක් විඳින්නේ මොකටද ඒ නිසා අම්බු කරන දේවල් වලින් අපාගාමී වෙන්න වැඩ කරන්න හොඳ නැහැ ප්‍රමාද වෙච්ච සත්වයාට අපාය Tamange gedara වගේ ඒ නිසා හම්බ කරන දේවල් නියම හැටියට පරිහරණය කරලා සසර බේර ගන්න මාර්ගයකටපත් වෙන්න. බොහෝ දෙනා ගෙදර මව්පිය වරුන්ට නොදැවෙන්න, වැඩිහිටියන් නොදැනෙන්න මත්පැනට පුරුදු වෙනවා. ටික කාලයක් ගියාට පස්සේ අර ලැජ්ජා බය නැතිවීම නිසා ඕන කෙනෙක් බලාගෙන හිටියත් කමක් නැහැ කියලා මත්පැන දිගින් දිගටම ගෙනියනවා. කරදර මගහැරෙන්න කියලා සමහරු මත්පැන් බොනවා. එකෙන් කරදර මගහැරීමක් වෙන්නේ නැහැ. එකෙන් මෙන්න මොකද නැති කරදර ඇති වෙනවා. මත්පැනට පුරුදු නාම නඩු හබ මෙරු මතු වෙනවා වගේ පරණ කෝන්තර මතු වෙනවා. ඒකෙන් වෙන්නේ දෑතට අවි ආයුධ ඇවිදින් මනුෂ්‍ය ජීවිතවල වටිනාකම ගැන පවා නොසලකා ජීවත් වෙන්න කටයුතු යෙදෙනවා. ඒක නිසා ඒ වේගේ ඒ අක්‍රමවත් වේගය ජීවිතේ පාලනය කරගන්න මත්පැනින් අයින් වෙන්න මේ ගම්මානවල ගොවි ජනපදවල නොඑක් නොඑක් තැන්වල මත්තන රජ කරන බව පේනවා. සමහර පළාත්වල මරණයක් වුණොත් අනිත්‍ය සංඥාවයි උපදව ගන්න ඕන. මරණ සංඥාවයි උපදව ගන්න ඕන. එහෙම අදහසක් නැහැ. මෘතදේහයේ ගේ ඇතුලේ එලිමහනේ සූදු ක්‍රීඩාව කීප දෙනෙක් එකතු වෙලා පොර මත්පැන් ආදිය ගෙනල්ලා කීප දෙනා එකතු වෙලා පුළුවන් තරම් මත්පැන් බොනවා. Tamanගේ මියගිය ඥාතියාට කරන ගෞරවයේදී ඒක මනුස්සකමට ගැලපෙනවද? බෞද්ධ කමේ සිරිතද්දේක සිංහල කමට ගැලපෙන දෙයක් දෙක. ඒකෙන් ඇයි Tamanගේ ජීවිතයත් પરම්පරා ගුණයත් අපවිත්‍ර කරගන්නේ? මේ ලස්සන ගම් ඇයි අවලස්සන කරගන්නේ? ඒ ගෙවල් වල හැදෙන වැඩෙන දරුවෝ ඉන්නව නේද? පුංචි දරුවෝ ගන්න පාඩම මොකද්ද? තමනුත් මරණයටපත් වුනාම තමන්ගේ ඉන්න හිතයිසියෙන් කටයුතු කරන්නේ මෙහෙමයි කියලා පාඩමක් දෙන්නද හදන්නේ? ඇයි ඒව හිතලා අයින් කරන්න බැරිද? සූදු ක්‍රීඩාවයි මත්පැනයි මරණගයක් සිද්ධ වුණාම පුරුදු කරගන්න එක ගමක ජන ජීවිතයට හොඳ දෙයක්ද? අපේ තරුණයෝ මෙව්වෙන් පරිසම් වෙන්න අපේ තරුණයෝ එවැනි දේ කරන ඇත්තන්ට මග කියලා දෙන්න හැම කරන්න එපා කියලා. ඊට පස්සේ ඒවා පුරුදු කරගන්න එපා. ඒව හලාහල විසස්සේ සලකන්න. මේවා කියන්නේ කරුණාවෙන්. බණ දහම් අහලා තමන්ගේ ජීවිතවල හැඩගස්මක් ඇති වෙනවා නම් ඒ ආරංචිය අපිට දැනෙන්න ඕනේ නේ අනාගතේ. එහෙම නැත්නම් අපි පින්මතුන්ලා ගැන කොහොමද හිතලා සැනසෙන්නේ? මේ ගත්තු මහන්සිය ප්‍රතිඵල ගැන කොහොමද අපි හිතන්නේ? මේ මෑණිවරු ඉන්නව ගෙවල් වල ඒ මෑණිවරු Tamanගේ තරුණ පුතුන්ට සාමි පුරුෂවරුන්ට කරුණු කියන්න කෙනෙක් නැති වුණාට පස්සේ ඌවා මෙහි පටන් ගන්න එපා. ඒ බණට අනුව අපි ජීවිතය ගැන යම්කිසි හැඟීමක් ඇති කර ගම්මු. මේවා නිස්කාරණ දේවල්. එහෙම හිතලා එක්කෙනාට එක්කෙනා අවවාද කරමින් අනුශාසනා කරමින් මේ ජීවිත රැක ගන්න ඕනේ. ගමක මත්පැනට පුරුදු වෙච්ච තරුණේ සෑහෙන මට්ටමක ප්‍රපාතයකට හැලෙනවා. නැවත ඒකෙන් ගොඩ ගන්න ලේසි නෑ සාමාන්‍ය සිරිත නරක දේ පුරුදු වෙන්න ලේසි අත්තරින්න අමාරු හොඳ දේ පුරුදු වෙන්න අමාරුයි අමාරු වෙන නමුත් පුරුදු වෙච්ච දේ සමහරුන්ට අත්තරින්න බොහොම ලේසි පුදුන් ලෝකයේ හැටි එහෙමයි එම නිසා බොහොම කල්පනාවෙන් බොහොම නුවණින් නරක දේෙන් අයින් වෙන්න නරක දේ කිට්ටු කරගන්න එපා ජීවිතේට. ඒක හලාහල විසක්. මෙලොවට පරලොවට අනර්ථයේ පිණිස පවතින දෙයක්. හොඳ අපිට හොඳයි. නරක කොහේ තිබුණත් නරක අපට අයිති නෑ. හොඳ කොතන තිබුණත් හොඳ අපේ. හොඳේ නරකක් නෑ. නරකයේ හොඳක් නෑ. හොඳ හොඳමයි නරක නරකමයි. අපි ඒ නරක අයින් කරලා අපේ ජීවිත හොඳින් පුරවා ගමු. මම බලාපොරොත්තු වෙනවා. උම්මතුල්ලා මේ පැමිණෙන ගමන බොහෝම වටිනවා. එක එක්කෙනා තමන්ගේ ගෙදර හරි ගස්සා ගන්න, ගෙදර පරිසරයේ හරි ගස්සා ගන්න, මව්පියවරු, දූ දරුවන්, පවුලේ නෑහිත මිතුරන්, අසල්වාසීන්, ගේදොර අතුපතු ගාගෙන, ගේදොර පිරිසිදු කරගෙන, බඩු බාහිර ආදී පිළිවෙලකට ලස්සනකට තියාගෙන ගෙදරට කෙනෙක් ආවත් සිරියාවක් උපදින හැටියට වත්තේ පිටිය පවා ලස්සන කරගෙන අතුපතු ගාලා හැමද කියාගෙන තුනුරුවන් වඳින්න තැනක් ගෙදර ඇති කරගෙන පාලොස්වක පෝයකට විහාරස්ථානයකට යන අතර හැමදාම තුනුරුවන් වඳින්නේ ගෙදර තැනක් පිළියෙල කරගෙන මල් පැලේ වාගේ තැනක් පරණ ගම්වල තිබුණ මල් පැලේ මල් පැලේ කියන්නේ වඳින්න පුදන්න හරිගස්ස ගන්න තැනක් අන්න ඒ විදිහේ ආගමානුකූල ජීවිතයක් ගත කරනවා නම් අර කෙනෙක් නැති වුනහම අනවශ්‍ය දේවල් එන්නේ නැහැ. ඒ වගේම මත්පැන දුරාචාරයේ වාගේ දේවල් ගම් වලින් අයින් වෙනවා. චරිතයට නම් පාඩුවක් කරගන්න එපා කවදාවත්. හිත වේගවත් උණයි කියලා ලාමක ධර්ම වලට සම්බන්ධ වෙන්න එපා. පරදාර සේවන, පරපුරුෂ සේවන ආදී ලාමක අකුසල ක්‍රියාවන් සංසාරෙහි අනන්ත කාලයක් දුක් විඳීමට හේතු වෙනවා. පුළුවන් තරම් හිත නන්නත්තරය යවන්න නැතුව හිත රැකගන්ත හිත රැකගත්තොත් බොහෝ දේවල් රැකගත්තා වෙනවා. සංසාරේ නොවිඳපු සැපක් නැහැ. ඒ සසරෙහි විඳපු හැම සැපක්ම දුකට හේතුවක් වුණා. දුකෙන් අමිෂ්ඨ වූ එකම සැපතයි ලෝකේ තියෙන්නේ නිවන් සැප විතරයි. ඒ සැප ලබන්නට නම් අපි හිත රැකගෙන යා යුතුයි. ඉන්නතුල්ලා මේවා ගැන හිතන්න හොඳට කල්පනා කරන්න වෙච්ච වැරදි වලට පසුතැවිලි වෙලා ශෝක කරන එක නෙමෙයි මම අද ඉඳලා හොඳ කෙනෙක් වෙනවා කියලා හිතන්න හොඳ යහළු ආස්තේත ගන්න හැමතැනම හොඳ යහළුව නැ ශෛලේ ශෛලේන මාණික්යන් මෞක්ති කන්න ගජේ ගජේ සාධවෝ නහි සර්වත්‍ර චන්දනං වනේ වනේ හැම ගලක් ගලක් පාසාම මැණික් නැහැ. හැම ඇටෙක් ඇටෙක් පාසාම ගජමුතු නැහැ. හැම වනයකම හඳුන් ගස් නැහැ. හොඳ ඇත්තොත් හැම තැනම නැහැ. Taman tamanගේ ජීවිතේ ලෝකයාට හොඳ කරගෙන ලෝකයාට ආශිර්වාදයක් වෙන හැටියට Tamanගේ ජීවිතේ පරිහරණය කරගෙන සැනසෙල්ල ආරක්ෂා කරගෙන ගුණධර්මත් රැකගෙන නොමගට යන්නේ නැතුව හොඳ යහළුව පිරිවරාගෙන කල් ගෙවන්න සුදු රෙද්දෙන් පිරීලා වාගේ සිල් ඇඳුම් ඇඳගෙන සිල් රෙදි පොරවාගෙන අනේ එනකොට ලොකු සැනසීමක්නේ අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලලා තරුණ පුතෙක් දිහා බලලා අනේ මගේ පුතා සිල් ඇඳුම ඇඳගෙන මගේ පුතා සිල් ඇඳුම ඇඳගත්තු දානේ මට මොනතරම් සැනසීමක්ද සුදු අතින් සැරසිලා උරමාව පුරවාගෙන සුදු ලේන්සුවක් අතට අරගෙන මොකක් හෝ තුවා පොඩ්ඩක් හරි අතට අරගෙන නැත්තම් පත්තර කෑල්ලක් හරි අතට අරගෙන සුදු අතින් සැරසිලා ඉන්නකොට ඒ මෑණියන්ගේ හිතට මහ පුදුම සහනයක් මංගල ඇඳුමෙන් සැරසිච්ච පුතා සමහර විට පස්සේ කාලෙකදී නොඑක් නොඑක් බලපෑම් නිසා මව්ට අහිමි වෙන්නට පුළුවන් ඇයි නොඑක් නොඑක් කාලයේ වෙනස් වීම නිසා ඒ මංගල ජීවිත ගත කිරීමෙන් පස්සේ වගකීම් ඇති නිසා දෙමව්පියන්ගේ වටිනකම් අමතක වෙනවා. සිල්ලැඳුමින් සැරසුණු පුතාට කවදාවත් වැදූ මෑණියන්ගේ වටිනාකම පියාගේ වටිනාකම අමතක වෙන්නේ නැහැ. ඒ නිසා මවුට සැනසීමක් පුතාගේ සෙනෙහස අහිමි වෙන්නේ නැහැ. පුතාගේ ගෞරවය අහිමි වෙන්නේ නැහැ. ඒ නිසා මංගල ඇඳුමක් අඳින පුතෙකුට වඩා සිල් ඇඳුමින් සැරසිච්ච පුතා ගැන මව් කෙනෙකුගේ හිතට සැනසීමක් උපදිනවා. මේ පලාතේ තරුණ පුත්තු ඉන්න අම්මලා හෙට අලුයම් වෙලාවේ මුළු ජීවිත කාලයේදීම නොලබපු සැනසිලි සුවයක් ලබා ගනීවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. පින්තුනි කරුණ යමක් දැන මැනගෙන එය ජීවිතේ කිසිදාක වෙනස් නොවන අන්දමට පදිංචි කරගෙන කල් ගවන්න. මේක් තරාතිරමේ අය අඩුපාඩු හරිගස්සා ගන්නට පුළුවන්. හොඳ යහළුවෝ එකතු වෙලා හොඳ වැඩ කරන්නත් සම්හි ජාතම්හි සුඛා සහායා හොඳ යහපත් වැඩවලට එකතු වෙන යහළුවෝ හිත පිනිසයි සැප පිනිසයි සැනසීම පිනිසයි මට හිතෙනවා ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් නෙව මෛත්‍රී ගුණෙන් උනුරුවන්ගේ ගුණේ ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් සකස් වෙන්න ඕන. අද මේ රටේ හැටියට බලාපොරොත්තු වෙන්නේ මිනිස්යාගේ හිතට සැනසීම දෙන ජීවිතයි. ඒ ටික අපි හරි ගස්සා ගත්තාම හදන්න බැරි දේ මොනවද? ඒ නිසා අපේ පින්මුතුන්ලා මේ පලාතේ මොනව හරි මැරගති තිබුණා නම්, සැරගති තිබුණා නම්, නොහැදුන ගති තිබුණා නම් ඇයි සමහරු කියනවානේ කොළනි ගම්මානවලට ඉස්සර එව්වේ යම් යම් ගම් පළාත් වලින් ටිකක් හැරට හිටපු අය කියලා. නමුත් ඒ උදවිය දැන් ඇවිදිලා දූපුතුන්ලා ඉඩකඩම දියුණු පවුණු කරගෙන දැන් අවුරුදු 20ක් 30ක් වෙනකම් මේ පැත්තේ හිටියානේ. තමන්ගේ ජීවිතේට මඟ පෙන්වන්නට මේ වැඩපිළිවෙලක් ලැබුණාට පස්සේ දැන් ඉතින් හොඳ වෙන්න ඕනෑනේ. එදා තරුණය හැටියට ආපු අයද අම්මලා තාත්තලා වෙලා එදා ඒ දෙමව්පියන්ට අවුරුදු 20කට 25කට ඉස්සෙල්ලා ලැබිච්ච දූපුතුන්ලාද තරුණ වයසේ දූපුතුන්ලා වෙලා දැන් ඉතින් තරුණ පිරිස ධර්මයේ හිතේ පදිංචි කරගෙන දෙමව්පියන්ගේ ගුණයටත් ගරු කරන්ති දෙමව්පියොත් සීලයට ගුණයට නැඹුරු වෙලා දරුවන්ට ආදර්ශයක් දෙන්න අන්න එහෙම කටයුතු කරන්න ඕනේ මත්පැනෙන් පුළුවන් තරම් අයින් වෙන්න ඕන. මට ආරංචි ටිකක් ඔය සැරපතල උදවිය හිටියයි කියලා මේ පලාතේ. අනේ එහෙම වුණා ඒ හිතේ තියෙන සුළුසුළු දුර්වලකම්නේ. බැරදි ඉස්සර තිබුණා නම් ඒව අපි අමතක කරමු. මත්පැන් බොන අය මත්පැන් නොබී එන්න. ඒක මතක තියාගන්න එක දවසක් හරි අපි අත්හැරලා බලමු. ඉදිරියට ගෙන යන්න පුළුවන්ද කියලා අපි කියලා දෙන්නම් පින්මුතුන්ලාගේ ජීවිත සැනසෙන්න කරුණු සමූහයක්. මෙන්න මේ අනුව ජීවිත හැඩගස්මා ගැනීමක් ඇති කරගත්තොත් බොහොම හොඳයි. මේ පළාතේ ඉන්න ව්‍යාපාරික මට්ටමේ පින්මුතුන්ලාට ඒ වගේම වැඩිහිටි උදවියටත් වයසින් යමක් කියන්න කැමතියි. ඔය පින්මතුල්ලාට ධනෙ ලැබුණේ තමන්ගේ 아무තු හපංකමක් නිසායි කියලා හිතන් දෙපා. අම්මලා තාත්තලා තමන්ව හැඩගැස්සුව ගම් පළාත් වලදී ගම් අත්හැරලා මෙහාට ආව මිනිස්සු හැටියට ජීවත් වුණා. ව්‍යාපාරයක් දියුණු කරගෙන යන්නට බුද්ධියක් නුවණක් තියෙන්න ඕනේ, පෙරපිනකුත් තියෙන්න ඕනේ. පෙරපින තිබුණා, උත්සාහය තිබුණා. දියුණු වෙන්න පුළුවන් බකවානුවක දුෂ්කරතා හටගත්තු කාලෙක ආවා. ටිකෙන් ටික පළාත දියුණු වෙනකොට දුෂ්කරතා මගහැරුණා මිනිස්සු තැනකට ආවා. දැන් ඔය ඇත්තන්ට ලොකු වගකීමක් තියෙනවා. සල්ලි හම්බ කරගෙන ඒවා එක්ක පැත්තකට වෙලා යන්න එපා. මිනිස්සු අතර සටහනක් තියන්න ඕනේ. මේ මිනිස්සයා මේ ජන සමාජයට පිහිටක් කළා. හම්බ කරගත්ත පළාතෙන් පළාතට වැඩක් කළා. ශාසනයට පිහිටක් වුණා. තරුණ පෙළට ආදර්ශයක් දුන්නා. මේ ඇත්තා තරුණයෝ එකතු කරගෙන පින්කම් කළා. විහාරස්ථානවලට එකතු වෙලා ಗುಣධම් පුරන්ඩ අනුබල දුන්නා. මේ ඇත්ත තමයි මේ තරුණයෝ ටික එකතු කරගෙන අහවල් අහවල් පන්සලට ගමන් ගත්තේ. සීල ව්‍යාපාර පටන් ගත්තේ. සිල් ගන්න අයට දම් පැන් දුන්නේ, ගිලම්පස ටික දුන්නේ. ඒ පින්කම් ලස්සනට කළේ. ආමුදුරුවනේ අපි හොඳ පින්කමක් මේ පන්සලේ කරමු. මේ පින්කම කරනවා නම් මම මට ඕන ආතරම් සහයෝගය දෙන්නම්. සිල් පිරිසට දාන ටික මම දෙන්නම්. ශබ්ද විකාශන යන්ත්‍රයේ කටයුතු මම පිළියෙල කරන්න. ආමුදුරුවන් මහන්සියත් මේ වැඩපිළිවෙල කරන්න. පිටිනුත් දන්නා ආඳුරන හාමුදුරුවන් මහන්සලා අපි වරින් වර වඩම්මන්නම්. අපි හොඳ ලස්සන පින්කමක් කරමු. මේ ඇතිවෙච්ච පුනරාලෝකේ නැති වෙන්න දෙන්න එපා. නිවිගෙන යන පහනට තෙල් දාලා පහන් දැල්ලා අලුත් කරනවා වගේ අපි මේක අලුත් කරගෙන යමු. අන්න එහෙම කටයුතු කරන්න පුරුදු වෙන්න. මේ වැඩපිළිවෙල මේ පලාතෙන් ගෙන ගිහිල්ලා අපි මේ පලාතෙන් ගියාට පස්සේ අපි වටේම එකතු වෙච්ච අය අපි යනකොට පන්සල් අමතක කරනවා නම් ඉදා ඉඳලා අද වෙනකම් මණ්ඩපේ පිරෙන්න වැඩි හාමුදුරුවන් වහන්සේලා අමතක කරනවා නම් මේ පන්සල් මෙච්චර අගේට තියෙද්දි හාමුදුරුවන් වහන්සේලා පවා වැඩමෝලා අපිත් දැන් මොනවා හරි ශාසනය වෙනුවෙන් වෙනදට වඩා කටයුතු කරන්න ඕනේ මේ පලාතට අපි යහපතක් කරන්න ඕනේ මේ තරුණයෝ ටික අපි හදාගන්න ඕනේ අපට 아무දු ශක්තියක් නැති නිසා මිල මුදලෙන් ධන සම්පත්තියෙන් අපේ මේ යමක් කරන්න පුළුවන් දායකවරු අපට උදව් කරයි සාසනයට උදව් කරයි මිනිස්සු ටික හැඩගස්ස ගන්න අපට උදව් කරයි කියලා හාමුදුරුවන් මහන්සලත් කල්පනා කරමින් වැඩ ඉන්නවා දායකවරුත් උනන්දු වෙලා වාද වේද හදන්න එපා යට වෙච්ච ඒවා අවුස්සන් දෙපා නානාවිද අවුල් කරච්චල් ප්‍රශ්න මතු කරන්න එපා. පිරිහෙනවා. එහෙම අවුල් හදන්න ගියොත් පිරිහෙනවා. නැති ප්‍රශ්න වලට කතා කරන්න ගියොත් බලාගෙන ඉඳිද්දි පිරිහෙනවා. බලක්කන්න බෑ. ශාසනයත් එක්ක හොඳ නෑ. අප්‍රවේසම් සහිතව කටයුතු කරන්න. ශාසනේ කරුණා ශාසනයක්. කරුණා මෛත්‍රී හිතක් පහල කරගෙන ඇදපළුදු නොසයාන පරේසං විලෝමානි නපරේසං කතා කතං අත්තනාව අවේක්ෂේය කථානි යකතානිච. ඒ බණපදයට අනුව තමන් කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ විස්තර විභාග දැන මැනගෙන තමන්ගෙන් වෙන්න තියෙන සේවය ගැන හිතලා මේ පන්සලේ අර පන්සලේ කියලා වාද ભેද නැතුව තම තමන්ට සම්බන්ධ පන්සල් විශේෂයෙන් ඒවා ගරු කරමින් ආරක්ෂා කරමින් කටයුතු කරනවා නම් හොඳයි. තරුණ මහත්තුරුන්ට මතක් කරන්නේ මේ පින්වන්ත තරුණ හාමුදුරුවන් වහන්සේලා අනේ මෙතනට වැඩියා වහන්සේලා මෙතන බුද්ධ පූජාව අවසන් කරලා මේ මාසයේ ඇතුළත මෙතනම රැඳුණා බණ ටිකත් අහලා යන්න බණ දහම් ඕන තරම් මේ හාමුදුරුවන් වහන්සේලා අහලා තියෙනවා මේ හාමුදුරුවන් වහන්සේලා මේ පැය ගාණක් මෙතන රැඳී වැඩ ඉන්නවා නේ මේ මහා පුදුම අසිරියක් අපි ගිය හැම පලාතකම මේ විදිහේ තිබුණත් මේ පලාත විශේෂයි. තරුණ හාමුදුරුවන් මහන්සේලා සමා වෙලා කරුණා මෛත්‍රියෙන් ඉතාම යටහත්ව මතක් කරන්නේ ඒ තමන්ගේ දායක කාරකාදී පිරිසගේ සද්ධාව දියුණු කරගන්නට ඒ බුද්ධ වන්දනා ක්‍රමේ ලියා තියාගෙන හරි මතක තියාගෙන හරි දැන් පිරිසට පාඩම් වන්දනා කරලා බණ දහම් දේශනා කරලා මේ ඇත්තන්ගේ සද්ධාව දියුණු කරන්න කටයුතු කරන්න මුළුන්ගේ සරණින් සියලු සැනසෙල්ල උදා වේවා ධර්ම ශ්‍රවණායි සංසබලයේ හේතු කොටගෙන සියලු දෙනාම උතුම් වූ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්තේ ධර්ම ශ්‍රවණානි සංසබලේ හේතු කොටගෙන හැම දිනාටම උතුම් නිවන් සුවයම වේවා සාදු සාදු